පින්තුනි අපි හැම කෙනෙක්ම පරක් පෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරණ ඇත්තෝ අපේ අවුරුදු 50ක 60ක ජීවිතය ඒ අනන්ත සසර ගමනකට සාපේක්ෂව ගණන් ගත නොහැකි ඉතාමත් පුංචි කාල සීමාවක්. මැරමින් ඉපදෙමින් ඉපදෙමින් මැරමින් මේ යන ගමන අපිට කෙලවරක් දකින්නට අවශ්‍ය ප්‍රතිපදාවක් ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ ප්‍රතිපදාව කියලා අවබෝධ කරගත්තේ ආසස්නිකව පහළ කරගත්ත වෙනම ධර්මතාවයක් නෙවෙයි අපේ ජීවිතයේ තුලම පවතින ඇත්ත ස්වභාවයේ පිළිබඳව තියෙන යථාර්ථවාදී අවබෝධය. අවබෝධයේ නැතිකම හේතුවෙන් නැතිනම් අවිද්‍යාව අවිද්‍යාව හේතුවෙන් මේ සත්‍ය අනන්ත සසර ගමනක සැරිසරන බව බුදු පියාණන් වහන්සේ දැක්කා. ඒක නිසා Taman තුල පහල කරගන්න විද්‍යාව ඒ සසර ගමනට හේතු වෙන මූල බීජ ටික සිඳිලා විනාශ වෙන බව අවබෝධ කරගත්තා. ඒ අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ අපිට උතුම් සද්ධර්මයේ දේශනා කළා. අපිට මේ විදිහට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ඒ උතුම් සද්ධර්මය. එතකොට ගොඩක් දෙනෙක් අතර යම් සමාජ කතා බහක් තියෙනවා ඇතැම් වෙලාවට අපි මේ සියලු ධර්මය ඉගෙනගත යුතුද මේ සියලු ධර්මය දැනගත යුතුද නිවන් දකින්නට ඇත්තටම මේ සියලු ධර්මයන් දැනගත යුතු නැහැ අපි නිවන් දකින්නට මේ සියලු ධර්මයන් අවබෝධ කරගත යුතුයි කියලා කියන්නේ අපේ ජීවිතය තුළ දැකීම කියන කාරණය අනිවාර්ය වියුත්තක්. නමුත් මේ ඔක්කොම පාඩමක් විදිහට අපි ඉගෙන ගත යුත්තේ නම් නැහැ. ඒක පාඩමක් විදිහට අපි ජීවිතේ ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා නම් ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. මොකද ඒක අපේ ජීවිතෙන් පරිබාහිර කරුණක් විදිහට අපිට ලැබෙන නිසා. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඇතම් වෙලාවට අහන සහ ඇසෙන අපි අභිධර්මයේ ඉගෙන ගත යුතුද නිවන් දකින්නට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ දෙවියන්ට මිනිසෙන්ට අවශ්‍ය කාරණා තමයි සූත්‍ර ධර්මයන්ගෙන් දේශනා කළේ ඒක නිසා අපිට සූත්‍ර ටික අහලා ඒ තුල තියෙන ධර්මයෙන් නිවන් දකින්න පුළුවන් ගැඹුරු අභිධර්මයේ අවශ්‍ය නැහැ කියන එක. නමුත් ඇත්තටම ඒක නොදන්නා සම නිසා ඇතිවෙන අදහසක් හේතුව අභිධර්මයෙන් කතා කළත් අභිධර්ම න්‍යායන්ගෙන් කතා කළත් සූත්‍රයන්ගෙන් කතා කළත් ඇති වෙන්නට තියෙන්නේ අපේ ආයතන 6 ගැනම අවබෝධ කරගන්න එක සලායතන Nirodhe නිවනයි කියන තැනට මනස ගන්න එක. ඉතින් ඒකට අභිධර්මයට සූත්‍රද කියලා බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කුමන තැනකින් හරි මේ ධර්මතාවය ගැන විවරණය වීමකුයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා රස වශයෙන් ඒක විධං මේ ධර්මය රස වශයෙන් ඒක විධයි. මේ ධර්මයේ අවශ්‍ය ධර්ම රසය තුල එහෙමත් නැතිනම් අපේ ආයතන හය පිළිබඳව ඇති කරන අවබෝධය තුල නානත්වයක් ඇත්තේ නැහැ මේ ධර්මයේ තුල. ඒක නිසා අපිට සූත්‍රද අභිධර්මයේද කියන න්‍යාය නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තුල විවරණය කරන අපේ ජීවිතයේ යථාර්ථය ඒ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව අපි නිවන් දකිනවා කියන කාරණය කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කාරණා ටිකක් පාඩමක් විදිහට අපේ ජීවිතයට ඉගෙන ගන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ තුළ අපේම ජීවිතයේ තියෙන ඇත්ත කතාව අපිට තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීම තුළ තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි කතා කළගෙන කරගෙන ආවේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව ස්කන්ධ ධර්මතා ටික ගැන අපි සාකච්ඡා කළේ. මේ ස්කන්ධ ධර්මතා ටික ගැන සාකච්ඡා කරනකොට අපි ඒකක නිර්දේශයේ කතා කරලා අවසන් කළා. ඒක විදේන රූප සංගහෝ කියන කොටස අපි සාකච්ඡා කළා. සබ්බං රූපං හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් සාසවං මේ ආදී කාරණා වශයෙන් අපි කතා කළා. අවගේ දේශනාව තුළ අපි uppannang චහි විඥානයේ හිවිඤ්ඤේයං අනිච්ඡං ජරා බිගූතං කියන මෙන්න මේ කාරණා ටික පිළිබඳව අපි කතා කළා. එතකොට ඒ තුළ අපි ලොකු දැනුමක් ලැබුවා මේ රූපය ගැන කතා කරන්නේ මොන තැනකට පැමිණිලාද මොන විදිහේ අදහසකින්ද කියන එක. එතකොට මේ ඒක විදේන රූප සංගහෝ කියන කොටසදී රූපයේ සියලු රූපය එක් ආකාරයකින් ප්‍රකාශ කරනකොට මේ එක ආකාරයක් ගත්තොත් ඒ එක ආකාරයේ තමයි රූපස්කන්ධයේ තියෙන යථාභූත ස්වභාවය. එතකොට uppannam කියන අපි තනි වචනේ ගත්තොත් uppannam චහි විඥානයේහි විඤ්ඤාණයන් කියන මේ කාරණා දෙක ගත්තොත් uppannam කියනකොට ඉපදුණු දෙයක්. ඒ වගේම චහි විඥානයේහි විඤ්ඤාණයන් ආයතන හයෙන් නැතිනම් විඥාන හයෙන් විඤ්ඤාණය වුණා. විඤ්ඤාණය වීමක් නැතු විඤ්ඤාණය වීමක් කියලා කියන්නේ දැනගන්න බවක්. දැනගන්න බවක් නැතුව කවදාවත් රූපේ පිළිබඳව පැනවීමක් කරන්නේ නැහැ. ඉපදීමක් කියන තැන කතා කරන්නේ ඇහැ රූප දෙක එකට සම්බන්ධ වීමක්, කන ශබ්ද දෙක එකට සම්බන්ධ වීමක් ඇති කල්හිමයි. එතකොට ඉපදීම කියලා කියන්නේ අන්න ඒ අර්ථයෙන්. ඒක මේ සියලු අර්ථයෙන් රූපේ කියනකොට අපිට ජීවිතය තුළ පේන්නට ඕන සම්පූර්ණම අනාත්ම ධර්මතාවයක් පිළිබඳව ස්වභාවයක්. ඉතින් එතනදී ඔය කාරණා ටික අපිට හොඳට විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. අවශේෂ කාරණා ටිකත් එක්ක අපි සංග්‍රහ කරගන්නකොට විශේෂයෙන්ම අපිට ඊළඟට දුවිදේන රූප සංගහෝ කියන කොටස තියෙන සාකච්ඡා කරන්න කතා කරන්න. දුවිදේන රූප සංගහෝ කියලා කියන්නේ දෙආකාරයකින් රූපයේ සංග්‍රහ වෙන න්‍යායන්. අපි ඒක විදේන රූප සංග්‍රහෝ කියලා එක් ආකාරයකින් රූපේ සංග්‍රහ වෙන කොටස් ටික කතා කළේ. එතකොට දැන් දුවිදේන රූප සංග්‍රහෝ කියලා කියන්නේ දෙආකාරයකින් රූපය සංග්‍රහ වෙන කොටස් ටික පිළිබඳව. දෙආකාරයකින් රූපය සංග්‍රහ වෙනකොට පළවෙනිම දේ තමයි අත්ති රූපං උපාදා අත්ති රූපං නෝ උපාදා කියන මේ ධිකය. ධිකය කියලා කියන්නේ දෙකක් කියන එක. අතිරූපං උපාදා අතිරූපං නෝඋපාදා කියලා කියනකොට උපාදා කියලා කියන්නේ මං නිස්සාය මං උපාදාය කියලා බුදුරජාණන් වහන්සේ ඇතම අවස්ථාවලදී දේශනා කරනවා මා නිසා මා ඇසුරු කොට. එතකොට මේ උපාදාය කියලා කියන්නේ ඇසුරු කරන අර්ථයෙන් ඇසුරු කරගෙන ජීවත් වෙන අර්ථයෙන් කියන උපාදාය කියලා. එතකොට මං නිසාය මං උපාදාය කියනකොට මා නිසා මා ඇසුරු කරගෙන උපාදා රූප කියලා කියනකොට එතනදි කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කළ රූප උපාදා රූප අතිරූපං නෝපාදා සතර මහා ධාතුව ඇසුරු නොකළ රූප එතකොට අතිරූපං උපාදා අතිරූපං නෝපාදා කියනකොට අපි තේරුම් ගන්න අවශ්‍යයි දැන් සතර මහා ධාතුව අනුව ගියපු අසුරු කරපු සහ සතර මහා ධාතුව අනුව නොගියපු අසුරු නොකරපු රූප කියන මෙන්න මේ ත්‍රිකය තමයි බෙදෙන්නේ මේ ත්‍රිකේ තමයි සංග්‍රහ වෙන්නේ මේ කාරණා දෙක. අතිරූපං උපාදා කියන කොටස උපාදා රූපේ කියන කොටස සංග්‍රහ කරනවා. චක්කායතනං සෝතායතනං ගහනායතනං ජීවහායතනං කායායතනං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං ආයතන 10ක්. ඉත්තේන්ද්‍රිය පුරුෂීන් ආයතන 10 කියනකොට කාය ආයතනය ගන්නවා. කාය ආධ්‍යාත්මික ආයතනෙන් කාය ආයතනය ගත්තට බාහිර ආයතනෙන් පොත්සබ්බ ආයතනේ කතා කරන්නේ නැහැ. එතකොට ආයතන 9ක් වෙන්නේ පොත්සබ්බ ආයතනේ පසුව වෙනම සාකච්ඡා කරනවා. ඉස්තේන්ද්‍රයන් පුරුෂේන්ද්‍රයන් ජීවිතේන්ද්‍රයන් කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති ආකාශ ධාතු රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචය සම්තති ජරතා අනිච්චතා කබලින්කාර ආහාර කියන මෙන්න මේ ටික උපාදා රූප කියලා විස්තර කරනවා අපි ටිකක් කතා කරලා බලමු මේකින් එකට මේ කියන රූපය මොකද මේ ටික හරි වැදගත් වෙන කොටසක් රූපය පිළිබඳව හොඳට විග්‍රහ වෙන අපේ ජීවිතය තුළින් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ වටිනා කාරණා ටිකක් මේ ටික විග්‍රහ කර ගැනීම තුළ අපිට ලැබෙනවා. අපි ඒකකයේ තුල කතා කළ කොටස තවදුරටත් අවබෝධ කරගන්න සුඛාවබෝධය ඇති කිරීමට පහසු වෙනවා අපිට මේ කාරණා ටික අවබෝධ කර ගැනීම තුළ කතා කිරීම තුළ. එතකොට සතමන්තං රූපං චක්ඛායතනං චක්කායතන රූපේ කියලා කියන්නේ මොකක්ද? යං චක්කුං චතුන්නං මහා භූතානං උපාදාය පසාදෝ අත්ථභාව පරියාපන්නෝ අනිදස්සනෝ සප්පටිඝෝ බොහොම වටිනා වචන ටිකක් පෙන්නනවා යම් මහත් තියෙනවා නම් චතුන්නං මහා භූතානං උපාදාය සතර මහා භූතයන් උපාදාය කියන්නේ ඇසුරු කරගත්ත පසාදෝ ඒක නිකන් නෙමෙයි ප්‍රසාදවත් බවක් අත්භාව පරියාපන්නෝ. ඒක නිකන් මේ ආත්ම භාවය අනුෝධියපු දෙයක්. අනිදස්සනෝ කවදාවත් දකින්න බෑ. ඒ වගේම සප්පටිගෝ ගැටීම් සහිතයි. දැන් ප්‍රසාදෝ කියලා කිව්වා. ප්‍රසාදවත් බව. ඇහි තියෙන පළවෙනි ගතිය පළවෙනි දේ තමයි ප්‍රසාදවත් බව ප්‍රසාදවත් ගතිය. එතකොට ප්‍රසාදෝ කියලා කියනකොට මේ ප්‍රසාදවත් බව කතා කරන්නේ මේ ඇහි ඇති කර්මද නැතිනම් උපමත්තමක්. උපය කියලා කියන්නේ බාහිර ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙන බවක් තියෙනවා නම් මේ ඇහි අන්න ඒ ගතියට කියනවා ප්‍රසාදවත් බව කියලා. ඔය ප්‍රසාදවත් බව නැතිනම් අපිට මේ රූපය කවදාවත් ගැටෙන්නේ පතිත කරගන්න පුළුවන් කමක් ඇහැට ඇත්තේ නැහැ. ඒ ප්‍රසාදවත් බව නිසා තමයි ඇහැට රූපයක් පතිත වෙන්නේ. එතකොට අපි ගත්තොත් ගලක මතු පිටක් පෘෂ්ඨයක් ගත්තොත් ඒ ගලක තියෙන මතු පිටට අනෙක් වස්තුන්ගේ ඡායාව නැතිනම් වර්ණ සතහන පතිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රසාදවත් ගතියක් නැති නිසා. ඒ වගේම තමයි අපි ගත්තොත් කණ්ණාඩියක වගේ දෙයක. එතන ප්‍රසාදවත් බවක් තියෙනවා. ඒ ප්‍රසාදවත් බව නිසා එතනට වර්ණ සටහන් පතිත වෙනවා. මේ ඇහි හැඩයටම කණ්ණාඩිය සකස් කළොත් ඒ සකස් කරපු කණ්ණාඩියට මේ වර්ණ සටහන පතිත වෙනවා. ඒ පතිත වුණාට ඒ වර්ණ සටහන පිළිබඳව දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හේතුව දෙවෙනි වචනයෙන් කතා කරන අත්භව පරියාපන්නෝ කියන වචනය. ආත්ම භාවයේ අනුෝධියසු එක. එතකොට ඇහැ කියන කාරණය හැම වෙලාවකදීම ප්‍රසාදවත් බවකින් යුක්තයි අත්භව පරියාපන්නෝ එක ආත්ම භාවයේ අනුෝධියසු එකක්. ආත්ම භාවයේ අනුව ගියා කියන වචනේ බොහොම වැදගත්. ගොඩක් වෙලාවට අපි අනාත්ම දර්ශනයක් පිළිබඳව කතා කරනවා. අනාත්ම දර්ශනය ගැන කතා කරනකොට ආත්ම භාවයක් තියනවා කියන එක ඊට ප්‍රතිවිරුද්ධව යන දෙයක්. එතකොට ආත්ම භාවයක් තියනවා කියන එක ඊට ප්‍රතිවිරුද්ධව යන දෙයක් කියලා කියනකොට ආත්ම සංකල්පය බුදුරජාණන් වහන්සේ විසඳුවේ අද ලෝකේ ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් විවරණය කරගන්න හදන ක්‍රමයකට නෙමෙයි. කෙනෙක් අද ශාස්ත්‍රීය දෘෂ්ටිය තුල ඉන්නවා කෙනෙක් විච්ඡේද දෘෂ්ටිය තුල ඉන්නවා කෙනෙක් ආත්මයක් තියෙන මට්ටමක ජීවත් වෙනවා කෙනෙක් අනාත්මයි කියන පදේම තෝරගෙන ආත්මයක් නැහැ කියන තැනක ජීවත් වෙනවා මේ දෙකම ඇත සහ නැත කියන අන්ත දෙක මේ ඇත සහ නැත කියන අන්ත දෙක තුල තමයි මේ ආත්මයක් කියන දෘෂ්ටි කෝණය වැටිලා තියෙන්නේ. නැතිනම් පොදුවේ ගත් කල මේ සියලුම දෘෂ්ටිය නම් කරනවා සාස්ත්‍ව උච්ඡේදයි කියලා හේතුව නැති ආත්මයක් තියෙනවා. නැති ආත්මයක් තියෙනවා. ආත්මයක් නැහැ කියලා කියන කෙනාට මොන ආත්මයද ඔය නැහැ කියලා කියන්නේ? Taman දන්න, Taman හඳුනන ඒ තියනවා කියලා හිතාගෙන ඉන්න ආත්මය තමයි ඔහු නෑ කියලා කියන්නේ. එතකොට ආත්මයක් තියනවා කියන දෘෂ්ටිය තුළ ඉන්න ඔහු ආත්මයක් නෑ කියන එක කතා කරනවා. ඒකට කියනවා ශාස්ත්‍රක උච්ඡේදයි කියලා. එතකොට සාමාන්‍යයෙන් තියනවා කියන කෙනාට වැඩිය බොරුකාරයෙක් තමයි තියාගෙන නැහැ කියන කෙනා. ආත්මයක් තියනවා කියන දෘෂ්ටිය තුල ඉන්නේ. දෘෂ්ටිය තියාගෙන ඇති බව තුළ ජීවත් වෙන කෙනා ආත්මයක් නෑ කියලා කියනවා. එතකොට මේ අනාත්මයි කියන වචනය අරගෙන අපිට ආත්මයක් නෑ කියන කතාව කියන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අත්භව පරියාපන්නෝ කියලා ආත්ම භාවයේ අනුගියපු දෙයක් ගැන අපිට කතා කරනවා ආත්ම භාවයේ අනුගියපු දෙයක් පිළිබඳව අපිට දේශනා කරනවා. ඒ ආත්ම භාවය අනුව ගියපු දේ තමයි අපේ චක්කු ප්‍රසාදය. හැබැයි මෙතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ආත්ම භාවයේ අනුව දීපු ප්‍රසාදය අහුත්වා සම්භූතං හුත්වා න භවිෂ්‍යති. පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒතකොට පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට ඔය ආත්මයක් කියලා කියන ඔය ආත්මය අනුව ගියා කියපු දෙයම පෙර නොතිබීම හතකින් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තුළ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන දේ කියනකොට ආය ඒකේ අවශේෂ අංශු මාත්‍රයක්වත් ඇති බවට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ශාසනයේ ආත්මයක් තියනවා හෝ නැහැ හෝ කියන දේ නෙමෙයි කතා කරන්නේ. මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් පිළිබඳව. එතකොට ඇහැ කියන එක හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක්. එතකොට අපි ඒකෙදි තේරුම් ගන්න අවශ්‍යයි මේ ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියලා කිව්වේ මේ ප්‍රසාදවත් බව අපේ ඇහි නැත්නම් අපිට රූපයන්ගේ පතිත වීමක් නැහැ. හැබැයි මේ ප්‍රසාදේ නිකම්ම පැවතුණු ප්‍රසාදයක් නෙමෙයි. ඒක අත්භව පරියාපන්නයි ආත්ම භාවය අනුව ගියපු දෙයක්. ඒ ආත්ම භාවය අනුව ගියපු නිසා තමයි මේ ප්‍රසාදයේ බිඳෙනකොට බිඳෙන ලක්ෂණය මනසට ගන්න පුළුවන්කම තියෙන්නේ මනසට උපුටා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ඒ ලක්ෂණය මනසට උපුටා ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ ආත්ම භාවයේ අනුව ගියපු කාරණයක් සිද්ධ වෙන්නේ නැත්තම්. හැම වෙලාවකදීම ප්‍රසාදය, උපය, රූපය ගැන දැනුමක් ඇත්තේ නැහැ. ඒ වගේම රූපයත් වර්ණ සටහනත් ඇහැකට පතිත වෙන එයා දන්නේ නැහැ රූපය ගැන කිසිම ආකාරයක දැනුමක්. එකිනෙකට වැයවුණු સિદ્ધාන්තයක් ඇස රූපයටත් රූපය ඇසටත් වැයවුණු સિદ્ધාන්තයක් ඇති තැනක ඇහි බිඳීමේ ලක්ෂණය පිළිබඳව දැනගන්න කම විතරයි හැම වෙලාවකදීම මනසින් සිද්ධ කරන්න පුළුවන් කාරණේ උනේ. හේතුව අත්භව පරියාපන්නෝ කියන කාරණේ නිසා. මේක බොහොම වැදගත් වචනයක්. ඒක නිසායි නැවත නැවත අවධාරණය කරන්නේ. අත්භව පරියාපන්නෝ කියනකොට මේ රූප ආයතන ටික ගැන කතා කරනකොට ආධ්‍යාත්මික ආයතන ටික මේ හැම තැනකදීම පෙන්වන දෙයක් අත්භව පරියාපන්නෝ. ඇහැ අත්භවයේ අනුගියපු දෙයක්. කන ආත්ම භාවය අනුව ගියපු දෙයක්. නාසය ආත්ම භාවය අනුව ගියපු දෙයක්. දිව ආත්ම භාවය අනුව ගියපු දෙයක්. කය ආත්ම භාවය අනුව ගියපු දෙයක්. එතකොට මේ මේ කාරණා ටික ඔක්කොම ආත්ම භාවය අනුව ගියපු දෙයක්. මොකද ඒ ආත්ම භාවය අනුව ගිහිල්ලා තියෙන නිසා තමයි ඒක නැවත මනසින් උපුටලා අරගෙන විඥානන කෘත්‍ය දක්වා අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ආත්ම භාවය අනුව නොගියපු සිද්ධියක් නම් අපිට එතනට අරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියන මේ කාරණා දෙක එක ළඟින් යෙදෙන්නේ ලොකු අර්ථයක් අපිට කියලා දෙන්න අවශ්‍ය නිසා. එතකොට ආත්මයක් නැහැ නෙමෙයි අපිට මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන කාරණයකට අපේ මනස ගන්න අවශ්‍ය වෙන තැනකට තමයි මේ කාරණා ටික විග්‍රහ කරලා දෙන්නේ. එතකොට අත්භව පරියාපන්නයි කියනකොට හැම වෙලාවකදීම දකින්න මේ ආත්ම භාවයේ පුද්ගලයා කියන දේ පණවන්න පුළුවන්කම තියෙන තැන තමයි හැම වෙලාවකදීම මේ ඇහැ හැදෙන මොහොත කන හැදෙන මොහොත ඒක තමයි අපේ ඇත්තටම අපේ ජීවිතය වෙන මට්ටම අපේ ජීවිතය වෙන විපාක ධර්මතාවයක් වෙන ඇහැ හදාගන්න මට්ටම වෙන ජීවිතේ වෙන මට්ටම අස්භව පරියප්පන්න. එතකොට මෙන්න මේ විපාකයක් වෙන මේ මට්ටම පිළිබඳව නව කර්ම හදාගන්න ටික තමයි ඊළඟට සිද්ධ වෙන ටික. එතකොට අපිට දැන් ජීවිතේ ඇහැ කියන තැන හැම වෙලාවකදීම ආත්ම භාවයේ අනුව ගියපු දෙයක් ඒ වගේම අනිදස්සනයි ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ සප්පටිගයි ඒ වගේම ගැටීම් සහිතයි. ඔන්න ওই වචන ටික නිසා තමයි ගොඩක් වෙලාවට ගොඩක් දේශනවලදී මේ පින්නතුන්ට අහන්න ලැබිලා ඇති. ඇහැ කියන එක පිළිබඳව කතා කරනකොට අපි කියනවා මේ ඇහැ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දකින්න ඇහැක් ගැන තියෙනවා නම් නිමිත්තක් ඒක රූපායතනයේ මිසක ඇහැ නෙමෙයි කියලා කාරණයක් අපි විග්‍රහ කරනවා. අන්න ඒක කියන්නේ මෙන්න මේ අනිදස්සනයි කියන වචනේ නිසා මේක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේක දැක්කලා කවදාවත් අපිට කියන්න පුළුවන් කාරණයක් නිදර්ශන සහිත කරන්න පුළුවන් කාරණයක් එහෙම නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම ඇස සහ රූපය කියන කතාව කතා කරනකොට ඇසත් රූපයත් කියන මේ කාරණේ තුලදී ඇහැ කියන කාරණය තමයි ප්‍රසාදය හැටියට කතා කරන්නේ. විපාක අවස්ථාවක් චක්කුව කියලා කතා කරන තැනදී ඇස පැත්තෙන් කතා කරන්නේ ඇහි තියෙන ප්‍රසාදවත් බව නැතිනම් ඇහි තියෙන උපමත්තම ගැන. එතකොට මේ උපවත් බව කියන එක පුද්ගල භාවයේ අනුව දීපු දෙයක් ආත්ම භාවයේ අනුව දීපු දෙයක් ඒකයි ප්‍රසාදෝ අත්ථ භාව පරියාපන්නෝ කියන වචනේ ඒ ගැන සංග්‍රහ කරන්න, ඒ ගැන කතා කරන්න. එතකොට මේ රූපය කියන දේ රූපයේ ඡායාව හැම වෙලාවකදීම මේ ඇහැට පතිත වීම තුල රූපයේ ඡායාව ඇසට පතිත වීම තුල මේ ආත්මභාවය අනුගියපු ඇහි ප්‍රසාදයේ දිගීම සිද්ධ වෙනවා. ඔබට මතක ඇති අපි උදාහරණයක් කතා කරලා තියෙනවා මේ ඇහැ කියන එක චක්කු ප්‍රසාදය උපමාවකින් මතක් කළොත් පරණ කැමරාවක රේල් එක දාන කැමරාවකින් නෙගටිව් පටියක් වගේ කියලා. මේ නෙගටිව් පටියට රූපේ නැතිනම් වර්ණ සටහනක් ආලෝක සටහනක් වැටුණාට පස්සේ මේ නෙගටිව් පටියේ ස්වභාවය තමයි බිඳෙන ස්වභාවය ආලෝකයට සංවේදී බව ආලෝකයට පිච්චෙන ගතිය. දැන් එතකොට මේ රූපයේ පතිත වීම මත ඇසට ආලෝකයට බොහොම සංවේදී ආලෝකයට මේ ඇහි ප්‍රසාදය බිඳිනවා. හැබැයි මේ බිඳුණු ප්‍රසාදයෙන් නැවත රූපයක් පතිත කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. බිඳුණු ප්‍රසාදයෙන් නැවත රූපයක් පතිත කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා මේ ඇසට පුළුවන් එක්වතාවක් මේ රූපේ දැකීම කියන කෘත්‍ය කරන්න විතරයි. එතකොට ආලෝකයෙන් වර්ණ නැතිනම් මෙතන රූපේ කියන තැන ඇහැටනම් අපි ගන්නෙ වර්ණ සටහන. මේ වර්ණ වර්ණ රූපයෙන් ඇහැට ගෙනල්ලා දුන්නේ නැහැ. කලින් ඉඳලා දැකපු කලින් ඉඳලා දන්න රූපායතනයක් කියන බව මේ ආපු වර්ණ සටහනෙන් ගෙනල්ලා දුන්නේ නැහැ. එතකොට වර්තමානයේ මේ මොහොතේ පෙනීම් කෘත්‍ය දර්ශන කෘත්‍ය විතරයි මේ දෙක අතර සිද්ධ වෙන කාරණේ වෙන්නේ. මේකේ ප්‍රසාදයේ විඳින බව. විඳුණු ප්‍රසාදයේ ආරම්භය මේ චක්කු විඥාණය දක්වා මේ කාරණාව ගොඩනංවන්නට හැකියාව තියෙන්නේ. මේ ධර්මතා දෙකේ මෙතන ඇහැ කියන තැන තිබුණු අත්භව පරියාපන්නෝ කියන මේ ලක්ෂණය නිසා ආත්ම භාවයේ අනුව ගියපු දෙයක් වුණ නිසා තමයි මේ ප්‍රසාදය මේ චක්කු විඥානයේ සිත දක්වා මේක දැනගන්න පුළුවන්කම ලැබුණේ. හරියට මකුළුවේ Tamange දැල වියලා මේ දැලට ගොදුරක් වදිනකම් බලාගෙන ඉන්නා වගේ විපාක්ෂ සිතකින් මේ චක්කු ප්‍රසාදය ඇති කරාට පස්සේ ඒ චක්කු ප්‍රසාදයට අත්භව පරියාපන්නයි කියලා කියන ඒ මකුළු දැලට කොහෙන් කොහෙන් හරි වැදුණොත් සතේ ඒ මකුළු වස මැද ඉන්න මකුළු වටේක සංඥාන වෙනවා නැතිනම් දැනෙනවා ඒ දැන ගැනීම වගේ ආත්ම භාවයේ අනුව ගිහිල්ලා තියෙන නිසා ඒ දැන ගැනීම ඔහුගේ කය ප්‍රතිබද්ධව තියෙන නිසා ඒ දැන ගැනීම වෙනවා වගේ මේ ඇහැ ආත්ම භාවයේ අනුව ගියපු සිද්ධියක් නිසා තමයි ඇහැ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ සත්ව විඥාන සිතට. චක්කු විඥාන සිත, රූප විඥාන සිත, ශබ්ද විඥාන සිත, ගන්ධ විඥාන සිත කොහෙවත් ඇත්තේ නැහැ. තියෙන්නේ චක්කු විඥාන සිත. චක්කු විඥාන සිතෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකදීම ඇහැ පිළිබඳව ඇහැ බිඳුණු ලක්ෂණ ටික පිළිබඳව මිසක රූපය පිළිබඳව නෙමෙයි. ඒකයි අපි රූපය ළඟට කවදාවත් ගිහිල්ලා නැහැ කියන කතාව කියන්නේ. අපි හැම වෙලාවකදීම ඇහැ බිඳුණු ටික පිළිබඳව හිතෙන් අරමුණු කරගත්ත නිසා. එතකොට අපේ ඇහි මට්ටම ප්‍රසාදවත් බව යම් විදිහකටද ඒ ප්‍රසාදවත් ආකාරයට තමයි අපිට පෙනීම කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඇහැ කියන තැන යම් ප්‍රසාදයේ යම් වෙනසක් තිබුණොත් ඒ ප්‍රසාදයේ වෙනස් බව අනුව තමයි මෙතන ඉඳලා ඊතුරු කාරණා ටික සියල්ලක්ම ගොඩනගන්නේ. මේ ඇහැ කියන දේ ප්‍රසාදයේ යම් වෙනසක් වෙනවා නම් ඒ ප්‍රසාදයේ වෙන වෙනසට සාපේක්ෂව සාධාරණව මෙතන ඉඳලා වෙන සියලුම කාරණා ටික මෙතන මනෝවිඤ්ඤාණය තුළ මේ පුද්ගලයෙක් දැනගන්නවා කියන මට්ටම තුලත් හැම වෙලාවකදීම සිද්ධ වෙන්නේ ඇහි ප්‍රසාදය ඔහුට පෙන්වන ක්‍රමය අනුව. එතකොට දැන් විපාකයකින් කරන්න තියෙන සරලම දේ තමයි අපේ ඇහැ. නැතිනම් ප්‍රසාදය කියන තැන වෙනස් කරන එක. ඇහැ කියන දේ වෙනස් කරන එක කියලා කිව්වේ හැම වෙලාවකදීම අපිට රූපයක් පෙනෙන්න හේතු වෙන ඇහැ කියන කාරණාව පොඩි වෙනසකට ලක් කළොත් අපේ මුළු ජීවිතයේ සමස්ත સિદ્ધාන්තයම වෙනස් වෙනවා. අර එක කතාවක බහලා තිලක්ක තිස්ස කතාව වගේ මට මතක. නිලක්ක තිස්ස කතාවේදී ඒ නිලක්ක තිස්ස වැද්දට පැටියෙක් හම්බෙන්න හිටපු මුව දෙනක් මරාගෙන කෑම නිසා ඔහුට වතුර පෙනෙන්නේ නැතුව ගියා නැතිනම් නිර්යක ලක්ෂණ පහළ වුණා මේ මේ මනුස්ස ජීවිතයේ තුරම මේ මේ මොහොතේම විපාකයේ වෙනස් වුණා විපාකයේ වෙනස් වෙලා ජලයේ පේන්නේ නැහැ අධිකතර පිපාසයක් සමග අපායේ ලක්ෂණ ටික පහළ වෙන්න ගත්තා එතකොට මොකද යාවේ කරපු බරපතල කර්මය නිසා. ඒ බරපතල කර්මයක් ඒ ගැන අපි අපේ කතා කරන මාලාවෙන් පිටට කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද එහෙම විපාකයක් වෙනස් වෙන්නේ එක එක මේ මොහොතකදී අපි කරන කාරණේක විපාකයක් වෙනස් වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට කුසලයක් කරනකොට මේ කුසල් හෝ අකුසල් සිතක යෙදෙනවා පංචාංගික ඥානය කියලා. එමන් නැතිනම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මෙන්න මේ ගති ටික යෙදෙනවා කුසල් අකුසල් සිත්වලත්. එතකොට මේ යෙදෙන සිතක මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග පහ යෙදෙන නිසා මේ ධානාංග පහ මේ ගති ටික කුසලයක හෝ වේවා අකුසලයක හෝ වේවා යම් පමණකට බොහොම ශක්තිමත් යෙදුනොත් ඒ ශක්තිමත් වෙන තරමටම ඒ කුසල විපාක මේ මොහොතේ දෙනවද පසුව දෙනවද කියන බව තීරණය වෙනවා. බොහොම දැඩිවම ශක්තිමත්වම ඒක යෙදුනොත් ඒක සමහර විට ඒ මොහොතේම තමන්ගේ විපාකේ වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලාවකදීම කෙනෙකුගේ අපි රූප සතහනනෝ කතා කරපු තැන ඇස කියන තැන චක්කු ප්‍රසාදය කියන තැන වෙනස් වුණොත් ඒ චක්කු ප්‍රසාදය කියන තැන වෙනස් වීම තුළ ඔහුගේ මුළු ජීවිතේම වෙනස් බවට පත් වෙනවා. වතුර තියෙන තැනක වතුර නොපෙනී යන්න පුළුවන්. වතුර සෙමසතු මල මුත්‍ර වගේ තැනකින් පේන්න ගන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් ලෝක වර්ණාන්දතාවය කියලා දෙයක් තියෙනවා. හැම වෙලාවකදීම එයාට කවදාවත් අනිත් වර්ණය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අනිත් වර්ණය හඳුන්වා දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයාට කෙනෙකුට කොළ පාට පේන්නේ නැත්නම් පෙනෙන්නේ රතු පාට පමණක් නම්. එතකොට ඒ කොළ පාට පෙනෙන්නේ නැහැ රතු පාට විතරම නම් පෙනෙන්නේ. ඔහුට කොළ පාට ගැන මොන ආකාරයෙන්වත් මෙන්න මේකයි කොළ පාට කියන තැනක් ගැන අපිට කියලා දෙන්න වෙන්නේ නැහැ. හේතුව ඔහුගේ ප්‍රසාදයේ සකස් වෙලා තියෙන්නේ ඒ වර්ණය ගෝචර කරගන්නේ නැති විදිහට. එතකොට මේ ප්‍රසාදය ගෙනල්ලා දෙන්නේ යම් විදිහකටද අපි ප්‍රසාදයේ විදිහට අපි විඥානනය කරගන්නවා. ඒක නිසා තමයි ලෝකයේ ඔක්කොටම එකම රූපය එක ආකාරයකට නොපෙනෙන්නේ. අපි ඇත්තම කතාව රූපේ දකින්න රූපේ දකින්න කියලා කතා කළාට අපි දැකලා තියෙන්නේ කෙනකෙනාගේ ඇහි මත්තම මිසක රූපයේ මත්තම නෙමෙයි. අපි දහ දෙනෙක් එකම රූපය දිහා බලාගෙන හිටියොත් අපි දහ දෙනාගේ ඇහි ස්වභාවය අනුව අපි රූප 10ක් දැකලා තියෙනවා මිසක එකම රූපේ දැක්කා කියලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක තමයි තියෙන යථාර්ථය. අපි එකම රූපයක් ගැන දැක්ක බව තුල කතා කළාට අපි දහ දෙනා දැනගෙන තියෙන්නේ දහ දෙනාගේ ඇහැ බිඳුණු චක්කු ප්‍රසාදයේ බිඳුණු මට්ටම මිසක දහ දෙනා දැනගෙන තියෙන්නේ රූප 10ක් නෙමෙයි. ඒක නිසා හැම වෙලාවකදීම ප්‍රසාදවත් ගතිය කියන එක ජීවිතයේ තුලින් දකින්න අපි හැම වෙලාවකදීම කටයුතු කරන්නේ අපේ තියෙන ප්‍රසාදවත් බවත් එක්ක මිසක එතනින් බැහැරට ගිහිල්ලා නෙමෙයි. එක තැනකදී මම මතක් කරලා තියෙනවා අහලා ඇති මේ කාරණා ටික විග්‍රහ කරනකොට අපිට තැන් තුනක් පිළිබඳව සිහිය තියන්න. එකක් තමයි අපි මේ ලෝකයේ හොඳට බොහොම සරලයි ලේසි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා ස්පර්ශ වෙදිනවා මේ කියන කාරණා ටික කාටත් හිතන්න දෙසි අපේ දැන් මානසික මට්ටම තියෙන්නේ මෙන්න මේ ටික අනුව ගිහිල්ලා ඒ අනුව නිසා අපිට ගොඩක් ලේසි මේ කාරණාව දෙවෙනි එක ටිකක් එතනින් එහාට ඉක්මවා ගියපු මට්ටම ඒ තමයි අපි කවදාවත් ඇහැ දැකලා නැහැ රූපේ දැකලා නැහැ ශබ්දය අහලා නැහැ ගන්ධ සුවඳ විඳලා නැහැ රස විඳලා නැහැ බාහිර තියෙන රූපයක ස්පර්ශය විඳලා නැහැ. අපි ඇහැ විඳලා තියෙනවා, අපි කන විඳලා තියෙනවා, අපි නාසය විඳලා තියෙනවා, අපි දිව විඳලා තියෙනවා, අපි කය විඳලා තියෙනවා. ඇහැ විඳලා තියෙනවා කියලා කිව්වේ ඇහැ කියලා කිව්වේ ඔය චක්කු ප්‍රසාදේ ප්‍රසාදෝ කියන මට්ටමට අපේ ප්‍රසාදේ ගෙනල්ලා දෙන්නේ යම් මට්ටමකටද ඒ ගෙනල්ලා දෙන ප්‍රසාදේ මට්ටමට තමයි අපි රූපය කියන දේ විඳින්නේ. අපි මේ ප්‍රසාදය මේ මොහොතේ වෙනස් කරගත්තොත් අපිට මේ අවකාශයේ තියෙන සියුම් රූප පදාර්ථ දකින්න පුළුවන්කම තියෙනවා. අමනුෂ්‍ය කොට්ටාශාදිය දකින්න පුළුවන්කම තියෙනවා. මොකද අපි දැනගන්නේ අපේ ඇහි මත්තම මිසක රූපයේ මත්තම නොවන නිසා. ඇහැ බිඳින්නේ යම් විදිහකටද ඇහැ බිඳුණු මත්තම අපි දැනගන්නවා. අපි ඇහැ බිඳුණු එක පිළිබඳව දැනගන්න අපි රූපයේ බිඳුණු බව පිළිබඳව කතා කරනවා. ඒ පිළිබඳව යෙදලා ඉන්නවා. ඊට පස්සේ අපි කන බින්දෙන එක පිළිබඳව සමනයි දැනගන්නේ අපි කවදාවත් සද්දේ ස්වභාවය නෙමෙයි දැනගන්නේ. අපේ කන යම් විදිහකටද අපිට ශබ්දය ගෙනල්ලා දෙන්නේ නැතිනම් අපේ කන යම් විදිහකටද ගෝචර කරගැනීමේ ප්‍රමාණය තියෙන්නේ ගෝචර කරගැනීමේ ප්‍රමාණය අනුව තමයි අපි මේ ශබ්දය ග්‍රහණය කරගන්නේ. එකම ශබ්දය අපි ගත්තොත් අපි දහ දෙනෙකුට දහාකාරයකට ඇහෙන්නේ. එතකොට කෙනකෙනා එකම શબ્දයක් ගැන කතා කළාට ඒ දහ දෙනාට ඇහුනේ එකම શબ્දේ නෙවෙයි. ඒ දහ දෙනා ගෝචර කරගත්තේ කෙනකෙනාගේ කනෙන් පෙන්නපු ශබ්ද 10ක්. අපි කිව්වොත් වයස ප්‍රමාණ 10ක ඇතු ඉඳලා මේ වයස ප්‍රමාණ 10ක ප්‍රමාණයක් මේ શબ્දය ඇහුවොත් ඒ 10ක ප්‍රමාණයට පුළුවන්කම තියෙන කෙනෙක් කියනවා මට හෙමීට ඇහුනේ. කෙනෙකුට ඒක බොහොම හයියෙන් ඇහිලා. එතකොට මේ කෙනකෙනාගේ ප්‍රසාදයේ බිඳෙන ක්‍රමය අනුව කෙනකෙනා දැනගෙන තියෙනවා අපි කියනවා ප්‍රසාදයේ බිඳීම පිළිබඳව දැනගන්න. අපි අපි සද්දේ දැනගත්තා කියලා. මේ ලෝකේ අපිට ගෝචර වෙන ශබ්ද ප්‍රමාණ තියෙන ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් මේක ධර්මයත් එක්ක විද්‍යාව සසඳන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කවදාවත්. නමුත් සර්ච් කියලා අපි දෙදෙනවා. එතකොට මෙන්න මේ වගේ ශබ්දයේ ගෝචර වෙන ප්‍රතිශතයක් ශබ්දයේ ගෝචර වෙන ප්‍රමාණයක් අපි ගත්තට පස්සේ අපිට තියෙනවා අපේ කනට ශබ්දයේ ගෝචර වෙන ප්‍රමාණයක්. එතකොට මේ ලෝකේ ඊට වඩා වැඩි ප්‍රතිශතයක කොච්චර ශබ්දයේ තිබුණත් ඒ ශබ්දය අපිට අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අපේ කන තියෙන්නේ මේ මස්තමේ නිසා. මේ දෙවිවරු හෝ සාකච්ඡා කරන අමනුෂ්‍යයන් හෝ කතා කරන ඒ මොන විදිහේ ශබ්දයක් තිබුණත් ඒ ශබ්දය අපිට අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ හේතුව අපේ කන තියෙන්නේ මේ සතර මහා ධාතු විඳින මට්ටම මේ මට්ටමින් එන ශබ්දය අපිට පුළුවන් විඳින්න. එතකොට අපි දැනගෙන තියෙන්නේ අපේ කනේ ප්‍රසාදයේ සෝත ප්‍රසාදයේ හදපු මට්ටම මිසක කවදාවත් ශබ්දේ නෙමෙයි, ශබ්දේ ප්‍රමාණය නෙමෙයි. ගන්ධය ගත්තාම අපි හිතන්නේ අපි ගඳ සුවඳ විඳිනවා කියලා. ඇත්තටම අපි ගඳ සුවඳ පිළිබඳව අපේ නාසයේ පැත්තෙන් නැත්නම් ගාහන ප්‍රසාදයේ පැත්තෙන් අපි විඳිනවා ගාහන ප්‍රසාදයේ විඳින අපිට කියනවා අපි ගන්ධය විඳිනවා කියලා. එතකොට දෙවියන්ගේ මත්තමට ඒක බොහොම සියුම් වුණ ගන්ධයක් අපිට ඒ ගන්ධය සමහර වෙලාවට අපිට ගෝචර වෙන්නේ නැහැ. රළු විදිහට අපිට ගෝචර වෙන්නේ නැහැ අපිට එන ගන්ධයක විදිහට. එතකොට මේ මත්තමෙන් හැම වෙලාවකදීම අපි විඳලා තියෙන ගන්ධය කියලා කිව්වට අපි ගාන ප්‍රසාදය විඳුණු විදිහයි අපි විඳින්නේ. ඒ වගේම තමයි જીවහා ප්‍රසාදය බිඳෙන්නේ යම් විදිහකටද જીවහා ප්‍රසාදය බිඳෙන බව දැනගන්නව මිසක අපි රස දැනගන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන ආහාරයක රස දැනගන්නවා. ලුණු වැඩි හොද්දට. එතකොට හොද්දට තමයි ලුණු වැඩි වෙලා තියෙන්නේ. හොද්දට ලුණු වැඩි කියලා අපි කිව්වට ඇත්තටම ලුණු ලුණු වැඩි බව හදලා දුන්නේ අපේ දිවේ ප්‍රසාදයේ පැත්තෙන් කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඔය ප්‍රසාදේ ඉපදෙන්නේ නැති කෙනෙකුට හිටිය එයාට ලුණු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම මේ ප්‍රසාදය වැඩි කෙනෙක් හිටියොත් එයාට ලුණු වැඩි වෙලා තියෙනවා. දැන් ප්‍රසාදයේ අඩු වැඩි බව මත ලුණු වැඩි වැඩි බව කෙනෙකුට තීරණය වෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් අපි විඳලා තියෙන්නේ බාහිර වස්තුවේ තියෙන රසයේ අඩු වැඩි බවද එහෙම නැත්නම් දිවේ ප්‍රසාද රූපයේ තියෙන අඩු වැඩි බව මතද? අපි විඳලා තියෙන අපේ ප්‍රසාදයෙන් ගෙනල්ලා දෙන මත්මනේ දෙවෙනි පියවර ගැන අපි කතා කරන්නේ. එතකොට අපි ස්පර්ශයේ පැත්තේ ගෙනිනකොට කෝටුවක් අරගෙන කෙනෙක් අපිට ගැහුවොත් අපි කවදාවත් කෝටුව විඳින්නේ නැහැ. අපි විඳින්නේ අපේ කය. අපේ කාය ප්‍රසාදයේ යම් විදිහකටද කාය ප්‍රසාදයේ තමයි හැම වෙලාවකදීම විඥානනය වෙන්නේ. අපිට කායත් ප්‍රසාදයේ සියුම් ඇති වෙනවා නම් කායත් ප්‍රසාදයේ සියුම් ඇති වෙනකොට අපිට ඒකෙන් ලැබෙන නිදීම අඩු වෙනවා. ඒකට ප්‍රායෝගිකව බලන්න පුළුවන් පාවහම් පැලඳගෙනම ඉඳපු කෙනෙක් බොරළු සහිත පාරක ඇවිදගෙන යනකොටත් පාවහම් දාලා පුරුදු නොදා ඉඳපු කෙනෙක් පාරක ඇවිදගෙන යනකොටත් මේ දෙන්නගෙන් කාටද සංවේදී බව වඩා වැඩියි. දැන් මේ තියෙන රළු ස්පර්ශය අපි පාර පැත්තට දාලා කතා කළාට මේ රළු ස්පර්ශය පාරට අයිති දෙයක් වුණා නම් මේ දෙන්නටම සාධාරණ සහේතුකව දැනෙන්න වෙනවා. හැබැයි මේ කාය ප්‍රසාදය කියන දේ පැත්තෙන් හදපු දෙයක් නිසා අපිට ඒක කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඒක තැනකට අයිති කියලා. ඒක නිසා අපි විඳින්නේ කයේ හැකියාව මිසක අපි විඳින්නේ රූපේ පැත්ත නෙමෙයි. අපි කය විඳිනවා මිසක අපි රූපය විඳින්නේ නැහැ. ඒකට මෙන්න මේ විදිහට අපිට කතා කරන තැනක් තියෙනවා. එතකොට මේ විදිහට කතා කරනවා කියලා කියනකොට මේකේ වැදගත් දේ තමයි දැන් අපි මේ දෙවෙනි පියවර ගැන කතා කරේ පළවෙනි එක අපි රූප දැකලා තියෙනවා ශබ්ද අහලා තියෙනවා ගඳ සුවඳ විඳලා තියෙනවා රස විඳලා තියෙනවා ස්පර්ශ විඳලා තියෙනවා කියන මේ මට්ටම අපේ තියෙන දැන් දෙවෙනි පියවර තමයි අපි රූපේ නෙමෙයි දැකලා තියෙන්නේ අපේ චක්කු ප්‍රසාදයේ මත්තම සද්දේ නෙමෙයි සෝත ප්‍රසාදයේ ඒ වගේම ගන්ධේ නෙමෙයි ඝාන ප්‍රසාදයේ රසේ නෙමෙයි ජීවහ ප්‍රසාදයේ ස්පර්ශේ නෙමෙයි කාය ප්‍රසාද මත්තම විඳලා තියෙනවා කියන මත්තම. ඒ වගේම තමයි තුන්වෙනි පියවර අපි කොහෙන් ගියත් අපි චක්කු ප්‍රසාදයේ බින්දෙන තැන ගැන දැනගෙන තියෙන්නේ අපේ මනසෙම ඇති නාම ධර්මතා ටිකකින්. හිතෙන් හිතක්ම දැනගෙන නිසාක අපි කවදාවත් රූපේ දැනගෙන නැහැ. හිතෙන් හිතක්ම දැනගෙන නිසාක අපි කවදාවත් සද්දේ දැනගෙන නැහැ. හිතෙන් හිතක්ම දැනගෙන තියෙනවා මිසක අපි ගන්ධේ දැනගෙන නැහැ. හිතෙන් හිතක්ම දැනගෙන තියෙනවා මිසක අපි කවදාවත් රසය දැනගෙන නැහැ. හිතෙන් හිතක්ම දැනගෙන තියෙනවා මිසක අපි කවදාවත් ස්පර්ශය දැනගෙන නැහැ. දැන් ඔන්න ඔය ක්‍රමය අනුව අපිට මේ ප්‍රසාදවත් බව කියන මේ ගතිය පිළිබඳව අපි තේරුම් ගන්න එක බොහොම වැදගත් වෙනවා බොහොම වටිනවා. ඒ ප්‍රසාදවත් බව හැම වෙලාවකදීම අපි අද විජාන කෘත්‍ය ඇති කරන්න හේතු වෙන වැදගත්ම තැන තමයි අපේ ප්‍රසාදවත් බව. එතකොට ප්‍රසාදය හදලා දෙන්නේ යම් විදිහකටද ඒ හදලා දෙන ප්‍රසාදය අපිට ගෙනල්ලා දෙන ක්‍රමය අනුව අපි දැනගන්නවා. එතකොට මේකේ පළවෙනි වචනේ අපි කතා කළේ පසාදෝ කියන වචනේ. එතකොට අත්භාව පරියාපන්නෝ කියලා කියන්නේ ආත්ම භාවය අනුව ගියපු දෙයක් කියන එක. මේ රූපය හැම වෙලාවකදීම ආත්ම භාවය අනුව ගිහිල්ලා. ආත්ම භාවය කියලා කියනකොට අපි කතා කළා ඉස්සෙල්ලම මේ ආත්මයක් නැහැ හෝ තියනවා හෝ කියලා කියන්නේ යන කාරණා ටිකක් නෙමෙයි හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට තියෙන ධර්මතාවයක් ගැන කතා කරන දර්ශනයකුයි මේ තුල අපි මේ सिद्ध කරන්න යන්නේ කියන එක. එතකොට මේ ආත්ම භාවය අනුව ගියා කියනකොට රූපය හැම වෙලාවකදීම මේ ප්‍රසාදවත් බව මනසට ගෙනල්ලා දෙන්න පුළුවන්කම ලැබුණේ මේකේ තිබුණු ආත්ම භාවයේ අනුව ගියපු කම නිසා එහෙම නැතිනම් මේ අනුව මනස යොමු වුණුකම නිසා කණ්ණාඩියක් තිබුණොත් කණ්ණාඩියේ තියෙන ඔපයටත් ප්‍රසාදවත් බවටත් මේ විදිහටම රූපපසිත වෙනවා. හැබැයි එතන ඇත්තේ නැහැ ප්‍රසාදවත් බව මනසට ගෙනල්ලා දෙන්න පුළුවන්කම නැතිනම් අත්භව පරියාපන්නෝ කියන මේ ගතිය එතන ඇත්තේ නැහැ. ඒක නිසා ඒක එතනින් එහාට ඒ පිළිබඳව යෙදීමක් ඇත්තේ නැහැ. ඒ වගේ හැම වෙලාවකදීම මේ අස්වභාව පරියාපන්නෝ කියලා කියන්නේ ඇහැ කියන එක ආත්ම භාවය අනුව ගියපු සිද්ධියක්. ඇහැ කියන එක ආත්ම භාවය අනුව ගියා කියන එකෙන් කියන්නේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් මේ ආත්ම භාවයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධිය. මොකද අපි කලින් මතක් කළා මේ ඇහැ කියන එක කැමරාවක නිගතු පැටියක් වගේ දෙයකට උපමා කරලා මේ ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චෙන මේ නිගතු පැටිය වගේ මේ ප්‍රසාදය හැම වෙලාවකදීම බිඳෙන බවින් යුක්තයි. හැබැයි එක නෙගටිව් පැතියකින් ෆොටෝ දෙකක් ගහන්න බෑ වගේ මේ ඇහැට පුළුවන් කමක් නැත්තේ නැහැ. බිඳුණු චක්කු ප්‍රසාදයට නැවත රූපයක් ගෝචර කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම ප්‍රසාදෝ අස්තභාව පරියාපන්නෝ කියනකොට මේ එක ප්‍රසාදවත් වූ ප්‍රසාද භවක යෙදෙන ගතිය. ඊට පස්සේ ප්‍රසාදයේ බිඳුනා කියන බව තුළම එතන අස්තභාව පරියාපන්නෝ ආත්ම භාවය අනුව ගියපු ලක්ෂණයෙන් කරන දේ තමයි මනසට අරමුණක් විදිහට ඒක ගෙනල්ලා දෙන එක. ඒක එතනම ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා. එතකොට පවතින ආත්ම භාවයක් පිළිබඳව කතා කරන්නේ නැහැ කියන එකෙන් කිව්වේ නෑ ආත්ම භාවයක් නෑ කියලා දෙයක්. මොකද අද සමාජය තුළ ආත්මයක් නෑ කියලා අනාත්මයි කියන දෘෂ්ටිය සමාජගත වීම තුළ ඒකෙන් ඇතම් පිරිසක් වැරදි අර්ථකථනයක් අරගෙන කලදුතු කල වලයිහ ගන්නවා කියන න්‍යායය යටතේ ධර්මයේ විග්‍රහ කරන්න උත්සාහවත් වෙනවා. ඒකෙන් මතක් කළේ රූපය ගැන විඳින ආත්ම භාවයක් කියලා රූපය කතා කරන මේ දර්ශනය පිළිබඳව නොදන්න ඇතම් කෙනෙක් අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක අදහසටපත් වෙලා සමාජය තුල තියෙනවා අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියලා අදහසක් මේ වැරදි දෘෂ්ටියෙන් ප්‍රයෝජන අරගෙන අලුත් තවත් දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා. අලුත් වැරදි දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා. මොකක්ද මේ වැරදි දෘෂ්ටිය? මේ ආත්මය කියන්නේ ආත්මයක් නෑ කියන එකවත් ආත්මයක් ගැන කතාවක්වත් නෙමෙයි. ආත්මයක් කිව්වොත් මේක වැරදි මේක අත්ත මේක අත්ත කියලා කියන්නේ සාරයි කියන එක අර්ථවත් කියන එක සාරවත් කියන එක එතකොට මේ අනත්ත කියලා කියන්නේ සාරවත් නැහැ කියන කෙනුයි කියලා කියනවා. හැබැයි සාරවත් කියන බව ගත්ත කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්න වෙන්නේ අපිට ලෞකික අර්ථයක් තුල. හේතුව අපිට අනත්ත කියන වචනෙන් සාරයක් විදිහට ගන්න දෙයක් නැති දේ ගැන නම් අපි කතා කරන්නේ ඒ සාරයක් ලැබෙන්නේ නැති අසාරවත් දේ ලෝකෙ පෙන්වන්න වෙනවා. එතකොට අපේ මනස දැසගන්නේ හැම වෙලාවකදීම ඇත කියන දෘෂ්ටිය නැතිනම් සාස්වතේ තුල අපි ඉන්නේ. ඒ සාරයක් නැති දේ ලෝකෙ තියෙනවා. අසාරවත් දේ ලෝකෙ තියෙනවා. අනත්තයි කියන්නේ සාරවත් බවකින් ගන්න දෙයක් නෑ සාරවත් බවක් නැති දෙයක් නම් සාරවත් නැති දේ ලෝකෙ තියෙනවා එතකොට ඒ සාරවත් නැති දේ ලෝකේ තියෙනකොට ලෝකේ තියනවා කියන ඒ මතය තුලම තමයි අපේ ජීවිතේ යන්නේ නැතිනම් සාස්වත අන්තය තුල. එතකොට අපි සාස්වත අන්තය තුල නම් නිවන පණවන්නේ ඒ මාර්ගයේ සහිතක වෙන්නේ නැහැ. ඒ ඒ මාර්ගයේ සාධාරණ වෙන්නේ නැහැ. අසාරයි කිව්වට ගැටලුවක් නැහැ රූපේ කිසිම සාරයක් නැහැ කියන දේ කිව්වට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ලෞකිකයි කියලා කිව්වේ අපි ඒ සාරයක් නැති රූපේ ලෝකේ තියෙනවා. සාරයක් නැති රූපේ ලෝකේ තියෙනකොට තියෙන රූපේ තමයි ලෝකේ සාරයක් ලෝකයට ඒකේ සාරයක් නැහැ කියලා කියන්නේ. ඒකෙන් ඇති බවට ගත්ත මේ හැඟීම දුරු කරන්න පුළුවන් ඥාන දර්ශනයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. හැබැයි මේ අනාත්මයි කියලා කියන්නේ නැතිනම් අනත්ත කියන වචනේ ඇත්තටම අර්ථය වෙන්නේ අනත්ත කියන්නේ pāli තේරුම අනාත්ම කියලා කියන එකට සිංහල තේරුමට එහෙමත් නැතිනම් සංස්කෘත සහ සිංහල භාෂාව ආපු වචනේට අනාත්ම කියන වචනේ අපි විග්‍රහ කරනවා එතකොට අනාත්මයි කියන වචනේ අනස්ස කියන වචනේ තේරුම දෙකක් නෙමෙයි එකම තැනින් යෙදෙන්නේ අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ නෙමෙයි ආත්මයක් නැහැ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ හේතුව අනාත්මයක් නැත්නම් ඇයි අත්භව පරියාපන්නෝ කියලා මේ පෙන්වන්නේ? අනාත්මයි කියලා ආත්මයක් නැහැ කියන්න බෑ. එහෙමනම් අපිට අත්භව පරියාපන්නෝ කියන මේ වචනේ වැරදි කියන්න වෙනවා. එතකොට ආත්ම භාවයක් නැහැ නෙමෙයි. හැම වෙලාවකදීම මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන නම් එයාට කියන්න වෙනවා හේතු ටික ඇතිකල්ලි හටගන්න බව දකින්න නිසා නැහැ කියන අන්තයටපත් වෙන්න බෑ. කච්චායන ගොත්ත සූත්‍රය. මේ මේ මේ හේතු ටික ඇතිකල්ලි හට ගන්න බව නම් මෙතෙන්ට කියන්න බෑ. මේක නෑ කියලා. මොකද හේතු ටික ඇතිකල්ලි හටගෙන තියෙනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නැති වෙලා යනවා නම් එතෙන්ට ආයෙ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තියනවා කියලා. මොකද හේතු ටික නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙලා ගිහිල්ලා. එතකොට මේ ඇත කියන අන්තය සහ නැත කියන අන්තය මේ අන්ත දෙකම දුර වෙලා. මේ අන්ත දෙකම දුරු වුණ තැනක තමයි මේ කාරණා ටික විග්‍රහ කරලා දෙන්නේ. එතකොට දැන් අපිට ආත්මයක් තියනවා හෝ ආත්මයක් නැහැ කියලා ආත්මයක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැති තැන. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දර්ශනයක් ගැන. එතකොට ඇහැ කියන එක අත්භව පරියාපන්නෝ කියලා කියනකොට අපි ඔතෙන්ට අර සාරවත් කියලා ගන්න එක අර්ථය බහැලුවොත් ඇහැ සාරවත් සාරවත් දේ අනුව ගියපු දෙයක් කියන අර්ථය අපිට ගන්න වෙනවා. නමුත් ඇහැ අනාත්මයි කියන දෙයම තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇහැ ආත්ම භාවයේ අනුව ගියපු දෙයක්. හැබැයි ඒ ඇහැ එක දිගට අද අපිට තියෙනවා වගේ එක දිගට පවතින ඇහැක් නෙමෙයි. ඒ ඇහැ මේ මොහොතේ හටගෙන ප්‍රසාදව මේ ප්‍රසාදවත් බව මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එකක්. එතකොට ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ මේ ඇහැ ප්‍රසාදව ආත්ම භාවය අනුව ගිහිල්ලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. දැන් ඇහැ ආත්ම භාවය අනුව ගියපු ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියනොත් මේ ආත්ම සංකල්පය අපිට තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ අපි කියලා තියෙන හේතුඵල ධමයක් ගැන. මේ හේතු ඇතිකල්ලි හටගත්තා. හැබැයි හේතු ටික නිරුද්ධ වෙනකොට මේ මොහොතම නිරුද්ධ වුණා. ඔන්න ඔය හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තියෙන දර්ශනය නිසා තමයි ওই Nirodha කියන දේ එළඹ සිටින්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ ඒ ඇහැ සමගම රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනය අපිට එළඹ සිටින මට්ටමකට ගන්න පුළුවන්කම තියෙන්නේ. Nirodhaඥානයකට නුවණ පවත්න්න අපිට පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය කාරණේ නිසා. එහෙම නැතිනම් අපිට එක්කෝ ආත්මයක් තියෙනවා කියන්න පුළුවන් එක්කෝ ආත්මයක් නැහැ කියන්න පුළුවන් නැතිනම් එක්කෝ සාරවත් වශයෙන් ගන්න දෙයක් තියෙනවා කියන්න පුළුවන් එක්කෝ සාරවත් වශයෙන් දෙයක් ගන්න නැහැ කියන්න පුළුවන් මේ දෙකම එකයි ආත්මයක් තියෙනවා කිව්වත් ආත්මයක් නැහැ කිව්වත් සාරවත් වශයෙන් ගන්න දෙයක් තියෙනවා සාරවත් වශයෙන් ගන්න දෙයක් නැහැ සාරවත් නැහැ කියලා කිව්වත් මේ දෙකම තියෙන එකම තැන මේක වෙනසක් නැහැ හැබැයි ඊට එහා ගියපු ලොකු ගැඹුරු අර්ථයකින් බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන මේ කාරණය ගැන විග්‍රහ කළේ එතකොට ඒ අනාත්මයි කියන කාරණේ විග්‍රහ කරන්න අවශ්‍ය නිසාම තමයි අත්භව පරියාපන්නෝ කියලා මේ ලෝකේ හැදුන පැත්තට මේ කාරණාතික මේ දේ තුල විග්‍රහ කරන්න තියෙන්නේ. එතකොට මේ අද දවසේ අපි සාකච්ඡා කළේ මේ චක්කායතන රූපයේ එන ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියන මේ කොටස පිළිබඳව පොදුවේ අද දවසේදී මේ කාරණා ටික අපේ ජීවිතේට භාවනාවක් විදිහට අපිට යොදා ගන්න පුළුවන් දෙයක්. ඇයි මේ කාරණාව මේ විදිහට කිව්වේ කියලා මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට හිත තියන්න මානසිකාරයේ පවත්න්න නුවණක් උපදන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒක නිසා ඒක බොහොම වැදගත් කාටත් ඒ කාරණා ටික තේරුම් ගන්න එක විග්‍රහ කරගන්න එක අපි අනිත් කාරණා ටික පිළිබඳව ඊළඟට සාකච්ඡා කරමු. මේ වෙලාවේදී අද දවසේ දේශනාව අපි අවසන් කරමු. හැමදෙනාම කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මේ යෝනිසෝ මනසිකාරාදී පවත්වලා බොහොම වටිනා කුසලයක් මේ වෙලාවේ සිද්ධ කරගත්තේ. මේ සිද්ධ කරගත් සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසලය අපි හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය මාං කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට එවැගේම අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම සාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් ඉෂ්ඨකාරක නිස්ථාන දික්කීතාදී යම් දේව ගණ සමූහයක් වේනම් ඒ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු කාරණිකාවක් නිර්ස්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ සියලු කුසලය විජේසේකර පවුලේ සියලු දෙනාටත් වික්‍රමසිංහ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ඒකනායක පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් එකසේ හේතු වාසනා වීමෙන් හැම දිනාටම ගොහර කසක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. හොඳයි හැම දිනාටම තෙරුවන්